ගත කළ ඔහු තමාට අවැසි උණබටය සොයා ගත්තේය. එම උණබටය දෑතටගෙන මහා නර්ග සම්පතක් අත්පත් කරගත්තා වෙන හැඟීමකින් යලි නිවසට පැමිණි පුංචි කොළු ගැටයා සිය සිතැඟි ඉටු කර ගැනීම වෙනුවෙන් වැඩ පටන් ගත්තේය. පුංචි කාලේ බටනලාවක් දැක තිබුණට එවැනි බටනලාවක් වෙළඳපළෙන් මිලදී ගැනීමට වඩා ඔහුට අවශ්‍ය වූයේ සිය අතින්ම බටනලාවක් හදා ගැනීමටය. තමාගේ අතින්ම නිර්මාණය කරගත් බටනලාවෙන් සිය උත්සාහයෙන් තනිවම වැයීමට ඔහු ඉගෙන ගත්තේය. කෙටි කාලෙකින් ඔහුට දක්ෂ ලෙස බටනලා වැයීමට හැකිය. ගමේ කුඹුරේ කමතේ දුව පැන යමින් බටනලා වයමින් ගී කියමින් හැදී වැඩුණු මේ දරුවාගේ දක්ෂතාවයන් වඩාත්ම හොඳින් හඳුනාගත්තේ ගමේ නිර්ව්‍යාජ ගැමියන්ය. සිංහල අවුරුදු කාලයට ගැමියන්ගේ කලා හැකියාවන් මේ දරුවාගේ කලා රසය තවත් පෝෂණය කළේය. දිනෙන් දින දරුවාගේ කලා හැකියාවන් දියුණු විය. අවට ගම්වල පවා ඔහු පිළිබඳව තුඩ තුඩ රැව් දෙන්නට විය. විල්යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ සම්තිරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ මේ දරුවා බැද්දගේ රෝහණ නම් විය. පසු කාලිනව රටම දන්නා හඳුනන රෝහණ බැද්දගේ ඔහුම විය. වචනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින් සම්මලේ මල්සර බල්මහෙලා මගේ හිතට කොඳුරනවා රන්මලේ දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා 1935 ඔක්තෝබර් 27 වෙනිදා හොරණ මහඋඩුවේ උපන් බැද්දගේ රෝහණගේ පියා නෝමිස් සිඤ්ඤෝය ඔහු ගොවියෙකි මව හපුආරච්චිගේ එලිසහමිය. රෝහණ පවුලේ හතරවෙනි දරුවාය. ලොකු අක්කා සුබලින්ය, පොඩි අක්කා මැගලින්ය, අයියා දාවිත්ය, මල්ලි පුංචිසින්නෝය. ඔහු ගමේ පාසලේ මූලික අධ්‍යාපනය ලැබිය. පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුළු විය. එහිදී ඔහුට ජේම්ස් නැමැති ගුරුවරයා මුණ ගැහි. ඔහු දක්ෂ රවිකිඤ්ඤාවාදකයෙකි. රෝහණගේ හිත මුලින්ම ඇදී ගියේ මේ ගුරුවරයාගේ රවිකිඤ්ඤාවාදනයටය. රෝහණට බටනලා වැයීමට හිත ගියත් මේ කාලයේදී පෙර සිහිපත් කළ අයුරින් රෝහණ Taman විසින්ම බටනලාවක් හදාගත්තේය. තනිවම ඉගෙනගෙන වැයීමට හුරු පුරුදු ඔහු රයිගම් කෝරළේම බටනලා වැයීමේ දක්ෂයෙකු විය. ඔහු පිළිබඳව ඔහුගේ දක්ෂතා පිළිබඳව රයිගම් කෝරළේ සංගීතප්‍රිය ජනතාව කතා කරන්නට විය. 1956 වර්ෂයේ දිනක ඔහුගේ නිවසට අමුත්‍යෙක් පැමිණියේය. රෝහන්ට ඔහු අමුත්‍යෙක් වුවද රටම දන්නා හඳුනන පුද්ගලෙකි. බැද්දගේ අපි විශ්වවිද්‍යාලේ නාට්‍යයක් කරනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා අහන්නයි අපි ආවේ. නාට්‍ය නම තමයි මනමේ. වසන්තයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු වූ වනාන්තරේ සෝභාව නරඹමින් යන විට ගමන් විඩාව ඉබේම මගහැරේ සොඳුර වනරජිනද උත්සව විලාස මහදුරු ඉදිරිවිඩ සරච්චන්ද්‍රයන්ය මහදුරුවරයාගේ ආරාධනය සතුටින් බාරගත් බැත්තකේ මනමේ නාට්‍යයේ මුල්ම බටනලා වාදකයා ලෙස ඊට සම්බන්ධ විය. දක්ෂිණා විද්‍යාලයේ పూర్ව ජ්‍යෙෂ්ඨයේ ඉගෙනගත්තු කාලයේ ඔහු නැටුම් විෂය හදාළේය. එමෙන්ම සංගීත විෂයද ඉගෙන ගත්තේය. පසුව රෝහණ කොළඹ හේවුඩ් විද්‍යාලයට ඇතුළු වූයේ ඉහළ අධ්‍යාපනය සඳහාය. නැටුම් විෂය ප්‍රගුණ කිරීමට ඇතුළත් වුවද ලයනල් එදර්සිංහ හා එස්.බි. කපුකුටුව මහත්වරුන්ගේ අනුදැනුම ඇතිව සංගීත විෂයද ඔහු ඉගෙන ගත්තේය. හේබුඩ් අධ්‍යාපනයෙන් පසු 1959 මාර්තු 3 වෙනිදා හොරණ කුළුපන විද්‍යාලයට ගුරුවරෙක් ලෙස රෝහණ සේවයට එක්විය. වැද්දේ ගියා වැලක් සොයා ගන්නට ගියා හිටවැල් තිබෙන්නා පොටවැල් තිබෙන්නා නොඑක් වැල් තිබෙන්නා එයින් එකක් ගෙනල්ලා වෙලුවාසේම වෙලි වෙලි වෙලි හිත සිත දෙපා තුලට වෙලී රෝහණ බද්දගේ නම් ගායකයා ගුවන් විදුලින් මුලින්ම හඳුනාගන්නේ 1974 වර්ෂයේදී ගායනා කළ රත්තරන් හෙලේනා ගීතේ ගැයීමෙනි. දසමන් මලක් වගේ පියං කරයි සුකෝමලයි <laughs> දසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි සුරංගනාමියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා ඒ කාලේ 74 අවුරුද්ද තමයි ඔය මගේ රත්තරන් හෙලේනා කියන ගීතේ පටිගත කරේ. ඔකට හරි ප්‍රශ්න ආවා. ඒ ගීතේ ඒ කාලේ වකවානුවේ හැටියට ඔක ගීතයක් හැටියට පිළිගත්තේ නැහැ. මොකද ඒක මැද්දේ කවුද කියලා අහලා තියෙන ඒවා. ඒ සාම්ප්‍රදායික ගීත රටාවෙන් පිටපැනපු එකක් මේක. ඒක නිසා අනිත් එක මේකේ සාය අන්තරා නැහැ. ඔය කියන ගීතේක පරිපූර්ණ ලක්ෂණ හැටියට තිබෙන්න ඕන හැටියට ඒ කාලේ හිතුවේ හින්දුස්ථානි සංගීතයෙන් ආපු සරල ගීය තමයි. ඉතින් ඒකේ තිබුණු ඒ ඒ රටාව අනුගමනය නොකර මේක කරපු 아무තු එකක් නිසා මේක ගීතයක් හැටියට ඒ කාලේ තිබුණු ඒ ගීතාතරේ පිළිගත්තේ නැහැ. මම දන්නේ තවමත් පිළිගන්න තිය ඇති සමහරවිට මම දන්නේ නැහැ. මම මට ඕනෙත් නැහැ මම කවුරුත් මේක පිළිගන්න ඕන ගන්න මට ප්‍රශ්නයක් නැහැ. මම තියෙන්නේ මගේ වැඩේ කරන එකනේ. තහතේ වාගේ දෙපානෝ කියන ගීත නාටකය කරද්දී මකුළුරු මහත්තයා ටීඑම් ජයරත්න මහත්තයත් ඒකේ හිටියා අපි අපි ඒකේ සහභාගී වුණා ගායකයෝ හැටියට වේදිකාවේ. ඉතින් ඒක මම ඕක නාට්‍යයකට කරපු ගීතයක් නිසා ඒ කාලේ ඉඳන් තිබුණ නාට්‍යයක් කරපු ඒක හෙලෙනා කියලා ඒක නාට්‍ය කරුන්නේ ඉතින් ඔය සින්දු හැදුවේ නාට්‍යයට ආරම්භක ගීත හැටියට. ඉතින් ඕක කියනකොට ටීඑම් තමයි ඕකේ කවුද කියන කෑල්ල කිව්වේ එදා. ඉතින් අවුරුදු 7කට පස්සේ 74 තමයි මේක ප්‍රතිගත කරේ. ඒ වෙලාවේ මට ඉතින් ටීඑම් හිටියේ නෑ මම තනියම ඇවිල්ලා මේක කියන්න ගිහලා කියනකොට මටත් තේරෙන්නේ දැන් කවුද කියලා කියන එක කවුද කියවන්නේ කියලා. මට මේක ප්‍රශ්නයක් කරලා තියෙද්දි හොඳ වෙලාවට මේක තැටිගත කරනකොට බලන්න වාසනාව කියන්නේ ටීඑම් ජාත් මහත්තයා ඇවිල්ලා අර 10 වෙනි මැදිරියේ කෙරෝල දොරෙන් එවිල්ලා බැලුවා. බැලුවා මේක මම ප්‍රතිගත කරනවා. එයා ඇවිල්ලා හිටන් කෝ අනේ මගේ කෑල්ල මම කියන්න ඕන කියලා. එහෙම කියලා ඇවිල්ලා කවුද කියන එක එදා කිව්වා අර පළපුරුදී දෙයටම. ඉතින් ඒක හරීම අපූර්ව සිද්ධියක් වුණා. අහම්බෙකින් වුණත් ඒක හොඳ විදිහට කෙරුණා එදා. කවුද? මගේ රත්තරන් හෙලේනා හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා දතමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටි කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලෙනා මේ ගීතය එවක ලෝෂන් බුලත් සිංහල මහතාගේ සඳල්ල සහ සීදෙස් කුලතිලක මහතාගේ පරිශන කීබඩ් ස්ථාන වල ප්‍රචාරය වීම නිසා ඉහළ ජනප්‍රියත්වයක් ලැබිය. හෙලේනා හොයාව කැන්දං ආදා සිට සුන්දරී අපූරු සිරියාවක් ඇත්තේ මගේ පැල්පතේ හොයාව කැන්දං ආදා සිට සුන්දරී අපූරු සිරියාවක් ඇත්තේ මගේ පැල්පතේ වැඩට පොල්ලට කඩිසරේට ගමන බිමන යන එනකොට ලස්සන මගේ කොවිපලේ රජදහනේ රාජකුමාරී මගේ පැල්පතේ රුව වටවන පුංචි කුමාරී රාජභෝජන දීන්ති නිඳු සලු ඒව නැතත් අපට කම් නැතේ යාන්තමට ලද පමණින් තනසෙමු ඒකයි සතුට අපේ ජීවිතේ දැනතෙමු ඒකයි සතුට අපේ ජීවිතේ 1953 වසරේ යුනෙස්කෝ ආයතනය මගින් පැවැත් වූ සමස්ත ලංකා පාඨශාලාන්තර ගායන වාදන හා නැටුම් තරඟයට ඔහු ඉදිරිපත් කළ මේ ගීතය ගැමි සමාජයේ සහ සංස්කෘතිය අත්දැකීම් දෙක කළ ඔහු විසින්ම නිර්මාණය කළ ගීයක් විය. එය ඊටමෙන්ම පසු කාලෙද ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් බවට පත්විය. අනේ හැබැයිටම මෙහෙමත් නාටක. කොස්වතු කන්දේ රුදලින් නන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි අත්තුම දෝනිට ගැලපෙන පන්නේට පැන කෙනෙක් ලැබිලා. කොස්වතු කන්දේ රුදලින් නන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මත්තුම දෝනිට ගැලපෙන පන්නේට පැන කෙනෙක් ලැබිලා කන්තෝරුවක වැඩ ලොකු තනතුරකයි ඒ දොර වතු සින්නක් කර තිබුණයි ගජරාමෙට ඉංග්‍රීසි කතාවයි කියලා නිමත් නෑ නගෙරිස්තර අනේ හැබැයිටම මෙහෙමත් නාටක ඔස්වතු කන්දේ රුසලින් නැන්දගේ ඊයේ මලක් පෙපිලා හරි ඉහළයි මත්තුම තෝනිට ගැලපෙන පන්නෙට බැන කෙනෙක් ලැබිලා මොහොතින් පෝරු එනම් මාලා අෂ්ටක කියලා ආසිරිපතලා චිනපටස් වෙඩි කෙලිසෙල්ලම් මැද මගුල් ගෙදර හරි ජයටම කෙරුමේ අනේ හැබැයිටම මෙහෙමත් නාටක පොස්වත්තු කන්දේ රොසෙලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහළයි මතුම දෝනිට ගැලපෙන පන්නේට වෙන කෙනෙක් ලැබිලා ජයට මඟුල් කාදෝ නිවතුන්නට කරදර අඳුනත රොසලින් නැන්දට ඒ දිගෙන් මට කම් නැත කියලා මධ්‍යම දෝනී සතනට සැරසුනි අනේ හැබැයිටම මෙහෙමත් නාටක ඔස්වතු කන්දේ රොසලින් නැන්දට ඉසරදයක් හැදිලා ඉවසුම් නැත මධ්‍යම දෝනී ඕන්න ආපහු ගෙදරට ඇවිදිලා ඔස්වතු කන්දේ රොසලින් කුස රදයක් හැදිලා ඉවසුම් නැත මත්තුම දෝනි ඕන්න ආපහු ගෙදරට ඇවිදිල්ලා ලංකාවේ ජනගීය හා ජන සංගීත පරිශන විශේෂ ප්‍රාමාණික විද්වතුන් දෙපළක් වන WB මකුලූරු හා සීදස් කුලතිලක මහතාගේ මග ගිය ඊළඟ ජනගී පරිශකයා වූයේ රෝහණ පැත්තකේය. ඔවුන්ගේ නිර්මාණයන්ට දායක වෙමින්ද නව නිර්මාණ බිහිකිරීමට කැප වෙමින්ද ජන සංගීත පරිශන ක්ෂේත්‍රයට අනලස් දායකත්වයක් දැක්විය. 6 වෙනි මැදිරිය 1954 55 වගේ කාලේ. එතකොට මම ඉස්කෝලේ ඉගෙන ගන්න CNA prep එකේ අ 55 වගේ මට මතක. ඒ කාලෙත් ওই ප්‍රෝග්‍රෑම්ස් වලට මම ඇවිල්ලා ඉතින් මේ පසුබිම් වාදනයෙන් සහභාගී වෙනවා. එතකොට සමහර ලාවට දැන් ඔය මට මතකයි අමරදේව මහත්මයාගේ අමරදේව මහත්මයා මගේ ගුරුවරයා. එතුමාගේ ප්‍රෝග්‍රෑම්ස් වලට මම ඇවිල්ලා උලැකිය ගහලා තියෙනවා මහා ඒවට. සමහර දේවල් වලදී පොඩි පොඩි මොකක් හෝ වෙලාවට වාදනයක් කරන්න හවුලලා තියෙනවා. ඉතින් ඒ කාලේ ඉඳලම මට හොඳට පුරුදු ගාම විදුලි සංස්ථාව මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඉතින් එනවා ඒක. පීඑස්සිරි විජේරත්න කියලා හිටියා හොඳ ගායකයෙක් කවුද දන්න. බැද්දට මල් වරුසාවක් එහෙම කියන්නේ. මම එක්ක හොඳ කුළු කල මිත්‍රයෙක් එයාගේ තිබුණා සරල ගී. එතකොට මට මොකුත් ප්‍රොබ්ලම්ස් නැහැ. මම සහාය වාදනය. ඉතින් ඒවට මම සහාය වාදනය කරන්න ඇවිල්ලා හිටන් ඒ කාලේ. ඊට පස්සේ මට මතකයි මාර්තු මාසයේ 3 වෙනිදා දවසක 1959 වගේ මට මතකයි. ඉස්සෙල්ලා මම කරේ විරුද්ධ වැඩසටහනක් කරා. ඒකත් මේ කාලේ ඔක්කොම ඔය හයවෙනි මැදිරියේ තමයි තිබුණ රෙකෝඩින් කියන එක ඕකෙම තමයි කියවන්නේ. සාමාන්‍යයෙන් දැන් දැන් ධර්ම දේශනා නැත්නම් සාකච්ඡා වගේ දේවල් මගේ පොඩි මැදිරිය වල ගියේ. අර වගේ රෙකෝඩින් වැඩිම කරුණේ එතන තමයි. ඔව් ඒකම හයවෙනි මැදිරිය. අපි වැඩිම සහභාගී වුණේ 72 අවුරුද්දේ පිහිටෙව්වේ සිංහල සංගීත පරිශනායතනයේ. සංගීත පරිශනාංශයේ සීදේශ කුලසේකර මහත්තයාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් ඒකෙදි පර්යේෂණ අංශයේ හුඟක් කටයුතු කරන්න මට අවස්ථාව දුන්නා හේතුව මොකද අපි මේ එතකොට ඒ වෙනකොට සිංහල මේ සංගීතය පිළිබඳ ජන සංගීතය ජනගී පිළිබඳ සෑහෙන දුරට අපි තින් මකුළු මහත්තයත් එක්ක වැඩ කරලා ඒ පර්යේෂණ කටයුතු වලට අපට පළපුරුද්දක් ලැබුණා අපි ආරම්භ කළේ කාලේ ඉඳලා පර්යේෂණ වැඩ. ඔය අතරේ සරලගේ වගේ අතරින් බතරින් මම සම්බන්ධ වෙලා තිබුණා. ජන ගීත වැඩසටහන් ඉදිරිපත් ඔසේ 6 වෙනි මැදිරිය තමයි. ඔක්කොම 6 වෙනි මැදිරිය. ඒ කියන්නේ පරිගත කිරීමක් කරා නම් සංගීතමය 6 වෙනි මැදිරිය තමයි. නැටුම් පද නැටුවත් කලක සිට නඩකු නැටුමකුත් නෑ අපි ඔච්චර පෙර පද කැවුවත් කලක සිට ගාපු පදේකුත් නෑ අන්තිමේදී බෙරේ පළුවකුත් නෑ හා තීතාන වගේ මං හිතේ තියාගෙන උදේ කියන්නම් මෙදා පාරනම් මං හොඳට නටන්නම් දෙනවද ලස්සන දෝනි එදා හිටන්ගේ මහ මෙර දැකලා මමත් බලාගෙන උන්නේ කරවාගෙන මෙදා පාරවත් අනිලට නැතුවෝකින් දෙඤ්ඤං ලස්සන දෝනි නැතුවා මමත් හොඳ හොඳ කස්තිරන් හිතුවාට මේ පද ඇයි නෑ ඉස්තරම් දෙන්නාට දෙන්නා රවටාගෙන අපි ඔච්චර නැතුම් පද නැතුවත් කලක තිබෙන අලපු නැටුමකුත් නෑ අපි ඔච්චර පෙර පස කැවුවත් කලක සිට ගහපු පදේකුත් නෑ අන්තිමේදී බෙරේ පළුවකුත් නෑ ආ තේිතාන සම්දෙනතා අතපා ණයට හිකාගෙන කොච්චර නැටුවත් මාව රවටන්න බෑ තමුන්ගේම පදයක් හරියට නැතුව දෙඤ්ඤම් ලක්ෂණ දෝනි හොඳ කාලයක් එනවා සැකනේ ඒ කාලෙ එනකොට ඇයි අපි මෙහෙන දෙන්නාට දෙන්නා රවටාගෙන අපි ඔච්චර නැතුම් පද නැතුවත්